සාකච්ඡා මාර්ගයෙන් අපි පැහැදිලි කරගත්තා මේ සංසාර වටේ ඇති සූක්ෂම සුමත ස්වરૂපය වෙස්කන්නන මායා කරන ස්වરૂපය මේ නිසා අපි ඉතාමත්ම සංවිධානාත්මකව මුදියේත කරුණු පිරික්සලා බලලා මේ සංසාර වටේට බලපාන කෙලෙස් වටේ කම්ම වටේ විපාක වටේ කියන අනුවත්ත තුනක් විස්තර කරගෙන ඒ අනුවත්ත තුනට එකිනෙකා වශයෙන් හේතු වෙන වර්ගය කියන්නේ විපාක වර්ගයට හේතු වෙන කර්ම වර්ගය කර්ම වර්ගයට හේතු වෙන කිලේශ වර්ගය වශයෙන් ගැඹුරින් ගැඹුරකට පිරිසිඳගෙන මේ කෙලෙස් වර්ගයෙන් ප්‍රධාන බලමුළු තුනක් පවතින බවත් ඒ බලමුළු තුනත් මේ විදිහටම ගැඹුරක් ගැඹුරක් අතුලාන්තයක් අනුව කල්පනා කරලා බලනකොට අවිද්‍යා තණ්හා උපාදාන වශයෙන් නැගී හිටින බවත් තේරුම්ගෙන මේ තුනේ ඊ타ත්ම ඇතුළතින් ගැඹුරින් කටයුතු කරන මේ අවිද්‍යාව දැන් අපේ දැනුමට හසු කරගෙන තියෙනවා සුතමය ඥානයට හසු කරගෙන තියෙනවා අද්දකීවත් මූල ධර්ම සංසන්දනය කිරීම අනුව ඒ කාරණාව ඒ කියන්නේ සම්පූර්ණ කෙලෙස් වටේට මුල් වෙන නොපෙනී අතුලේ සිටමින් ක්‍රියාත්මක කරන අවිද්‍යාවත් මේ කෙලෙස් වටය නිසාම කර්ම රැස් කිරීමත් කර්ම නිසා විපාක විඳීමත් කියන විදිහට සංසාරයේ විසම චක්‍රයේ කරකැවෙන මේ දුක්ඛ ස්කන්ධයට හේතුව මුල නැත්නම් හිස අවිද්‍යාව තේරුම් ගත්තා මේ අනුව අපගේ මූලික ප්‍රයත්නය කර්මාන්තය වීරියය දැන් යදවන්ත ඕනේ මේ අවිද්‍යාව තුනී කරන විනාශ කරන සුනි විසුනි කරන වැඩපිළිවෙලකට බව දැන් අපි මේ කියන මූල ධර්ම සහ අධ්‍යක්ීම් කියන දෙපාර්ශවයෙන් යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන තියෙනවා. ඊය ධර්ම දේශනාවේදී අපි මුල පිරුවා මේ අවිද්‍යාව සුණු විසුණු කරන්ට නම් අවිද්‍යාව වියලවා දමන්ට නම් වාෂ්පීකරණය කරලා හරින්ට නම් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම කෙනෙකුට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව කියන ධර්මයේ බව. මේ ශ්‍රද්ධාව නිසා එහෙම නැත්නම් ශ්‍රද්ධාව හිතක ගතක පවතිනවා නම් ඒ ශ්‍රද්ධාවන්තයා මෘදු භාවයකට ඒ සද්ධාව නිසාපත් වෙනවා. මොලොක් භාවයකටපත් වෙනවා. කර්මන්‍ය භාවයකටපත් වෙනවා. ඒ කියන්නේ හැදෙන්න ලෑස්ති පුද්ගලයෙක් පාටපත් වෙනවා. හැඩ ගහන්න පුළුවන් පුද්ගලයෙක් පාටපත් වෙනවා. යම් විදිහකට ඒ විදිහේ සංසාරේ මේ අති භයංකාර විෂම ස්වરૂපයේ තේරුම් ගත්තේ නැත්නම් ඒ තේරුම් අරගෙන ඒ සූක්ෂමව කටයුතු කරමින් මේ සංසාරයේ ලියලවා වඩා දෙන මේ අවිද්‍යාව විසුණු කළ යුතුයි සුණු විනාශ කළ යුතුයි කියන එක තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට මේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා නැත්නම් ශ්‍රද්ධාව නැති පුද්ගලයෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා තිබුණත් මිත්‍යා ශ්‍රද්ධාවක් වෙන්න ඉඩ තියෙනවා එවැනි පුද්ගලයෝ අර කියන මෘතු භාවය පෙන්වන්නේ නැහැ මොලොක් භාවයේ පෙන්වන්නේ නැහැ. කීවා අහන ගතියක් එහෙම නැත්නම් හැදෙන්න ඕන ගතියක් තනන්න පුළුවන් ගතියක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා එවැනි පුද්ගලයන්ට උදව් කරගන්නට අපහසු තත්යකටපත් වෙනවා. මේ අපි වාගේ මේ අවුරුදු බුද්ධෝත්පාද කාලයෙන් අවුරුදු 2500කට පස්සේ පවතින අද ධර්මතාව විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේට පවා ශ්‍රීමුක දේශනාවකින් පවා නමන්ට මෙලෙක් කරන්ට මුර්ධ කරන්න බැරි ගතියක් මේ ශ්‍රද්ධාවේ පවතින නිසා මේ අවිද්‍යාව විනාශ කිරීමේ කටයුත්තට ප්‍රධානම වෙන දෙයක් විදිහට ශ්‍රද්ධාව පෙන්වා දෙනවා. මක්නිසාද ඒ මුතු අනතිමානී ගුණ පහල කරලා දෙන නිසා. ඒ විදිහට ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව නිසා කෙනෙක් තැනකට ගෙන යන ගතියක් තියෙනවා. යොමු කරන ගතියක් තියෙනවා. ඒ පුද්ගලයා සංසාරයත් ආ මේ විසම ස්වરૂපයේ භයජනක ස්වરૂපයේ දැකලා සංවේගයේ පහළ කරගෙන මම හැදෙන්න ඕනේ මම මේ විශේෂ ශික්ෂාගරුක වෙන්න ඕනේ කියන එක මද හැඟීමක් යුක්තව සොයන්න පටන් අර ගන්නවා. සත්තා ජාතෝ උපසංගමති කියලා සමහර වෙලාවල් වලට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේ මේ සඳහන් වෙනවා. එයා තැන් තැන් වලට එළඹෙනවා උපසංකමන්තෝ පෛරුපාසති ඒ විදිහට එළඹිලා මෙතන ශ්‍රද්ධාවට ගැළපෙන සත්‍යීය වස්තු පවතිනවාද කියලා පෛරුපාසනය කරලා බලනවා ආශ්‍රය කරලා බලනවා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් හොයලා කල්යාණ මිත්‍ර ආශ්‍රය බලාපොරොත්තු වෙනවා. එන්නේ ආශ්‍රය තුලදී තමයි ධර්ම ශ්‍රවණය සිද්ධ වෙන්නේ. එව නැත්නම් ඒ කල්යාණ මිත්‍රයා ප්‍රතිඋපකාර වශයෙන් මේ ආශ්‍රේත තමන්ගෙන් ලැබෙන සහයෝගයේ වශයෙන් ධර්ම දේශනාව පවත්වනවා මේ ධර්ම දේශනාව අහන වෙලාවේදී අර මුලින් තිබුණු තැනකට යොමු කරවෙන ශ්‍රද්ධාව කුළුගැන් වෙන්න ඕන මේ ධර්ම කරුණු ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙන්න ඕන එකතු වෙන්න වෙන්න වෙන්න අර ශ්‍රද්ධාවෙන් මේ දේ කිරීමට එහෙම නැත්නම් සංසාරේ බය දැක්ක බලියට සංසාරේක සංවේගය පහල කරගත්ත පලියට මේ අවිද්‍යාව විනාශ කරන්න බෑ මේ අවිද්‍යාව විනාශ කරන්න නම් අනුකූප කිරියා අනුකූප ශික්ෂා අනුකූප ප්‍රතිපදා කියන විදිහට මේ අනුපූර්ව වශයෙන් ඊ타ත්ම ක්‍රමානුකූලව ක්‍රියාරම්භ කළ යුතු බවට අර මූලික ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට වැටහෙන්න ගන්නවා. මේ වැටහෙන්නේ කල්පනා කළා නෙවෙයි අර අහන ධර්මය නිසා ඒ ධර්මය මු르දුව අනතිමානීව ඉඳගෙන අහන නිසා මේ විදියට යම් කිසි කෙනෙක් ධර්මයට අහුම්කම් දෙනකොට දෙනකොට තමන්ට මේ සඳහා හුදු කැමැත්තෙන්ම පමණක් අවිද්‍යාව දුරු කරන්නට අමාරුය මේ සඳහා ක්‍රියාරම්භ කළ යුතුය ඒ සඳහා මිනිස්සෙක් වශයෙන් මේ ඉපදිච්චි මේ ශාසනයක් වටිනා ශාසනයක් විදිහටපත් වෙච්ච අවස්ථාවේදී අපි සීල ශික්ෂාවෙයි සමාධි ශික්ෂාවෙයි ප්‍රඥා ශික්ෂාවෙයි කියන විදිහට මේ හික්මීම් විසේ හැසිරිය යුතුයි කියලා ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරක් තේරෙන්න පටන් අර ගන්නවා. ඒ තේරෙන්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයාට මේ කුසල් විසෙයි එහෙම නැත්නම් මේ ශික්ෂා ධර්ම විසෙයි කැමැත්ත පහළ වෙනවා කුසල ඡන්දය පහළ වෙනවා ඒ කුසල ඡන්දය පහළ වීම අනුව මේ පුද්ගලයා ක්‍රියාරම්භ කරන්න පටන් අර ගන්නවා ඒ කියන්නේ යම් කටයුත්තක් සත්පුරුෂයා විසින් කළ යුතුයයි නිර්දේශ කරනවා නම් ඒ විශේෂයි කිරීමටත් යම් කළ යුත්තක් කටයුත්තක් නොකළ යුතුයි වැළකිය යුතුයි වැරිය යුතුයි විරමණය කළ යුතුයි කියලා විරමණ ශික්ෂාවක් පෙන්වනවා නම් එයින් වළකිනවා වැළකිනවා මේ විදිහට ක්‍රියාරම්භ කරනවාට අපි එදා ඉගෙන ගත්තා ආරම්භ ධාතු කියලා සඳහන් කරනවායි කියලා මේක එක විදියක වීරියක් වීරිය කියලා කියන්නේ Eh, සැපසේ තමන්ගේ ඉඳුරන් පිනවමින් තමන් රුචිසේ රුචිසේ රිසිසේ ජීවිතය ගත කරපු මේ පුද්ගලයා දැන් ක්‍රමක්‍රමයෙන් මේ සත්පුරුෂ ධර්මයේ අහුම්කන් දීපු නිසා තමන් තුළ ඇත්තා වූ නැමෙන සුළු ගතිය නිසා කර්මණ්‍ය භාවය නිසා බුද්ධ භාවය නිසා අනතිමානී කම නිසා ක්‍රමක්‍රමයෙන් කය හසුරවන්න පටන් අර ගන්නවා වචනය හසුරවන්න පටන් අර ගන්නවා කය හැසිරවීමේදී මේ හිත ක්‍රියාකාරකම් කරන්න කියන බව නිතර මන මෙනෙහි කර ගන්නවා මතකෙන් නැවතිල්ලේ කටයුතු කරනවා වචන වලිමුත් නොකල යුතු කතා නොකරමින් කල යුතු ධාර්මික කතාවකට පමණක් වචනය සීමා කරමින් හැසිරෙනකොට හිත ගත දෙකම අර කලින් තිබුණු මු르දු භාවය කලින් තිබුණු අනතිමානී භාවය ගෙවිලා යන ස්වරූපයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා නැවත නැවතත් ශ්‍රද්ධාව උපදවා ගනිමින් හිත මෘදු භාවයටපත් කරගත්තේ නැත්නම් කර්මන්‍ය භාවයටපත් කරගත්තේ නැත්නම් මේ කටයුත්ත දිගට කරගන්න බැරි වෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ පුද්ගලයා ශ්‍රද්ධාව නිසා මුලින් කුසල ඡන්දයක් ඇති කරගත්තා, තින් කැමැත්තක් ඇති කරගත්තා, ඒ අනුව ක්‍රියාරම්භ කරා නමුත් ශ්‍රද්ධාව ගෙවිලා යනවා නම් අර ක්‍රියාරම්භයේ සඳහා ඇත්තා වූ වීරිය බොහොම ඉක්මනට ශේෂ වෙලා යනවා. ගෙවිලා යනවා. ඒ නිසා දිගට සීල ශික්ෂාවේ පවතිනට නම් යම් කිසි යෝගාවචරයක් වශයෙන් භික්ෂුවක් වශයෙන් දිගට වීරිය පවත්තන්න මේ වීරිය පවත්තනවායි කියන එකේ මූලිකම වීරියට තමයි මේ ආරම්භ ධාතු වශයෙන් සඳහන් කළේ ඒක. මේ ආරම්භ ධාතුව අපි අපිට සම්බන්ධ වෙන හැටි බැලුවොත් එදිනෙදා ජීවිතයේ කම්සප විඳින්මින් ගත කළ මේ මුල් කාලෙදී මේ සෑම සියලු දෙනාටම යම් අවස්ථාවක ඊටාම තදින් සංවේගයේ පහළ වෙලා ඒ තමන්ගේ කියාගත්තා වූ තමන්ට අන කරලා නියම කරලා පවත්වන්න තිබුණා වූ ඒ සෑම ලෞකික කාමභෝගී වස්තුවක්ම නෑදෑ හිත මිත්‍රයෙක්ම අතහරින්න තරමට මේ ආරම්භ ධාතුව උත්සන්න වෙලා තිබුණා. ඒ කියන්නේ අබිනිෂ්ක්‍රමණයකට නිස්සරණයක ආපේක්ෂාවකට තරමට ඒ මුලින් සුඛය සුඛ විහරණය සඳහා තිබුණා වූ වස්තු භෝග ඥාති මිත්‍රාදීන් අතහැරියා. අතහැරලා මේ බුද්ධ පුත්‍ර භාවය යෝගාවචර ජීවිතය ආරණ්‍යගත ජීවිතයේ සඳහා හිත නැමුවා කියලා කියන්නේ මෙන්න මේ ආරම්භ ධාතුවයි. මේ සඳහා අපට ශ්‍රද්ධාව මේ වෙනකොටත් උදව් කරලා තියෙනවා. අපිට කර්මන්‍ය භාවයක් මුර්ග භාවයක් හැදෙන්න ඕන කමක් සුවච භාවයක් මුලින් අපිට උදව් කළ නිසායි අපිට අද මේ විදිහේ විවේක ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ආරම්භ ධාතුව අනුව තමන්ගේ විවේකයේ සපයාගත් යෝගාවචර පිරිසක් වන අපට සීලය වෙන ඇත්තන්ට වඩා විකට කාලයක් උත්කෘෂ්ට විදිහට රැක ගන්න පුළුවන් වාසනාව ලැබිලා තියෙනවා. මොකද අපේ යත්තා වූ වීර්ය ප්‍රමාණය, සද්ධා ප්‍රමාණය නිසා නැවත නැවතත් නැවත නැවතත් කය මහානකමට ගැලපෙන ස්වරූපයක. දී ස්වරූපයක නෙවෙයි. මහානකමට යෝගාවචරකමට භික්ෂුකමකට ගැලපෙන විදිහට නැවත නැවතත් යොදවන්න තරම් ඉවසීමේ ශක්තියක් තියෙනවා. හැදෙන කර්මන්නේ භාවයක් තියෙනවා. වචනයේ විසේ අපේ අතින් කොච්චර දෝ වචනේ වැරදුනත් අපිටම අනුකම්පා කරමින් ඒ වචන නැවත නැවතත් මුරුදු මොලොක් වචන බවට පත් කරගනිමි කියන ආයති සංවරය ඉදිරියේ සංවරයටපත් වෙමි අනාගතයේ හොඳ මිනිහෙක් වෙමි හොඳ භික්ෂුවක් වෙමි හොඳ යෝගියෙක් වෙමි කියන අදහස පහල කරගන්න පුළුවන් මේ විදිහට ආරම්භ ධාතුවෙන් කටයුතු කරගෙන යනකොට ඒ පින්වතාට යෝගාවචරයාට භික්ෂුවට පේන්න පටන් අර ගන්නවා මේ හිතේ ඇත්තා වූ කලකොල භාවය හිතේ ඇත්තා වූ ආවේග ජනකව මුසපත් වෙන ස්වරූපේ නිසා වරක සිල් බින්දෙන හැටි අධිකතර ආවේග ජනක ආසාවල් පහළ වෙනකොට විනාශ කරන්න මරන්න කඩන්න කොටන්න හිත් පහළ වෙන හැටි පැහැර ගන්න හිත් පහළ වෙන හැටි තමන්ට වැටෙනකොට තේරෙනවා මේ සීලයේ පූර්ණ භාවයක් ලබා ගන්නට නම් විරදි ඥාන ගතියක් ඇති කර ගන්නට නම් හිතේ තනා වැඩිමක් සිද්ධ වෙන්න ඕනේ එහෙම නැත්නම් හිත මු르දු භාවයකට පත් කර ගන්න ඕනේ ඒ මු르දු භාවයකට පත් කර ගන්නවයි කියලා කියන්නේ රලු පරලු ඌ රාග හැඟීම් මතුවෙන වෙලාවල් පිළිබඳව කල්තියා සූදානමින් එයට හිත සකස් කර ගන්න. ඒ වාගේම රලු පරලුව නැවිගෙන ඇතුළත පිටත දවාලන ද්වේෂයේ මතුවෙන අවස්ථාවල් පිළිබඳව සිහියෙන් කටයුතු කරනවා මේවා එනකොට සූදානමින් ඉඳගෙන ඒවා යටපත් කරගන්නට හිත තැමත් කරනවා ඉස්සරහ තියෙන දේ මොනවද කියලා නොපෙනෙන විදිහේ මෝහ ජනක හිතවිලි අඳුරු අවුල්සයිත හිතවිලි වලින් හිත වෙන් කරගෙන සමාධිමත් කරගන්නට සමාධි හිත ඇති කරගන්නට හිත ඇති වෙනවා ඒ මොකද තමන් ශ්‍රද්ධාවෙන් සීලය රකින්න නිසායි මේ සමාධියේ බාධාව සීලේ බාධා කරන හැටි දැකගන්නේ සාලු ගොරෝසු හැසිරීම ඇති කෙනාට වචන ඇති කෙනාට තමන්ගේ හිතේ රළු බව තේරුම් අරගන්න අමාරුයි. මොකද කය වශයෙන් හැසිරීම ප්‍රමාණය හැදෙන්නේ නැහැ. වචනේ වශයෙන් හැසිරීම ප්‍රමාණයට හැදෙන්නේ නැහැ. මේ නිසා හිතේ මොන කලබගෑනියක් තියනවද කලකොල භාවයක් තියනවද කියලා මේ අතර දැක ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන්ගේ ශක්ති ප්‍රමාණයට හිත ශක්ති ප්‍රමාණයට කය වචනය තැම්පත් කළ කෙනාටයි හිතේ මේ ආවේග ජනකව පැනනගින කෙලෙස් නිසා තමන්ගේ කය වචනේ ඇති සංවර භාවයේ බිඳගෙන සිල්පද කඩාගෙන මේ ආවේගය වචනයෙන් කයින් පිට දකින්න හැටි දැක ගන්න පුළුවන්. ඒ අනුව තමයි එවැනි කෙනෙක් සමාධියේ විෂයෙහි උත්සාහ කළ යුතුයි කියලා අර මුලින් පැවතිච්ච සංවේගය දැන් අලුත් කරගෙන සියුම් කරගෙන ඍජු කරගෙන හිත හදන වැඩ පිළිවෙලකට කාය ద్వාරයෙන් වචී ద్వාරයේ හතල ප්‍රයෝජන දකිමින් දකිමින් සාන්ත වෙමින් දැන් හිත හදන වැඩ පිළිවෙලකට යොමු කරවන මේ විදිහට වැඩ පිළිවෙලට යොමු කරනත තරන් වීරියක් ඉදිරියට පවතින්න නම් ශ්‍රද්ධාව නැවත නැවතත් නැවත නැවතත් කුසි ගැන්වෙන්න ඕන ශ්‍රද්ධාව උනන්දු වෙන්න ඕන මේ පිළිබඳව හැමදාම බුද්ධ වන්දනාවට ගියාම සත්‍යයනා කරන කරණීය මෙත්ත සූත්‍රය අරගෙන බැලුවොත් කරණීයන් අත්ත කුසලේන මේක හුඟ වෙලාවට මෛත්‍රී භාවනාවක් වශයෙන් යෝගාවචරය අඳුරගෙන තිබුණට කරණීය මෙත්ත සූත්‍රයේ යෝගාවචර ජීවිතයකට ඉතාමත්ම වටිනා හොඳ උපදේශ රාශියක් මුල් ප්‍රමාණේ සඳහන් වෙන මුල් ગાථා දෙකේ හරණීයං අත්ථ කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච ඒ සාන්ත වූ නිවුණු තැනටපත් වෙන්න කැමැත්තෙන් අර්ථ කුසලයේ සිදු කරන්නා වූ කෙනෙක් වේ නම් මේ සඳහන් කරන්නේ කායික දුස්චරිත ගැන නෙවෙයි වාචික දුස්චරිත ගැන නෙවෙයි ඒ දෙක තැන්පත් කරගෙන සිල්වත් භාවයටපත් වෙලා එතනින් එහාට හිතත් තැන්පත් කරන්න කටයුතු කරන කෙනෙක් නම් ඒ සාන්ත වූ නිර්වාණ පදයේ පිළිබඳව ආත්ම කුසලයේ ආත්ම කුසලයේ කියලා කියන්නේ තමන්ගේ ආත්මය සංවර කර ගැනීමට කටයුතු කරන කෙනා නම් සක්කෝ උජූච සෝජූච එවැනි පුද්ගලයෙක් අර හිතේ පැන නැගිලා එන තද ආවේග ජනක රාගය හිතේ පැන නැගිලා එන අර තද ආවේග ජනක ද්වේෂය කියන මේ දෙක විසෙයි හැකි සංඥාවෙන් කටයුතු කරන්නේ හැකි සංඥාවෙන් කටයුතු කරනවා කියලා කියන එක තමයි මේ සක්කෝ හැකි කියන පදයට අපි කඩාන තියෙනවා. අපි එදා ධර්ම දේශනාවේදී මතක් කර ගන්නට යෙදුණා එක උදාහරණයක් විදිහට යෝගාවචරයෙකුට එක අවස්ථාවකදී විඳ ගන්නට බැරි ප්‍රමාණයේ නොදැරිය හැකි ප්‍රමාණයේ වේදනාවක් ආපු වෙලාවක ඒ වේදනාවට බයේ මිරිකිලා දියගුළු වෙලා බය සංඥාව ඇති කරගෙන හැරි හැරි පසුබස බල බලා දුවනව වෙනුවට හැකි සංඥාව පහළ කරගෙන මට මේක ජය ගන්න පුළුවන් ප්‍රමාණිකූලව කටයුතු කරොත් පුළුවන් කියලා වේදනාවට නොබියව මුණ දෙන්න නම් මූලික හැකි සංඥාවක් තියෙන්න ඕනේ. පුළුවන්කමක් හිතට තියෙන්න ඕනේ. මේක තමයි කරණීය මෙත්ත සූත්‍රයේ කරණීය මත් කුසලේන යන්තං සන්තන් පදං අභිකමෙච්ච සක්කෝ හැකි සංඥාව තියෙන්න ඕනේ. උජූච සූජූච අන්න එවැනි කෙනාට කය වචනීය වශයෙන් ඍජු ප්‍රතිපත්තියකට පෙළඹෙන්න පුළුවන් වුණා වගේම සූජූච ඊ타ත්ම ඍජු හිතත් හදන වැඩපිළිවෙලකට ය아가න්න ශක්තිය ලැබෙනවා. එහෙම නැත්නම් ඒසා ඒ ප්‍රමාණයට යනකම්ම පවතින කල්යාදෙන ශ්‍රද්ධාවක් නැතිනම් අර උජු මට්ටමෙම වෙහෙසටපත් වෙනවා. සීලය රැක ගන්නටත් බැරි තත්ත්වයටපත් වෙනවා. වචනය, කය කියන මේ දෙකවත් රැක ගන්න බැරුව වරින් වර වචනයෙන් සිදුවෙන දුෂ්චරිත සිද්ධ වෙන්න ගන්නවා. කයෙන් සිදුවෙන දුෂ්චරිත සිද්ධ වෙන්න ගන්නකොට හිත හදාගන්න වෙලා නැතුව එහෙම නැතුව ඍජු භාවයෙන් උජු භාවයෙන් සූජුච භාවයට යනවයි කියලා කියන්නේ මේ විදිහට දිගට පවතින ශ්‍රද්ධාවකින් හිත හදන වැඩපිළිවෙලකටත් ඉදිරියට යamai සක්කෝ උජුච සූජුච සුවචෝච සමුදු අනතිමානි එවැනි පුද්ගලයා සුවච භාවය කියලා කියන්නේ නිතර කීවා ආහන ගතියක් තියෙනවා මේ ධර්ම දේශනාවලදී ධර්ම සාකච්ඡාවලදී තමන්ට ගන්න පුළුවන් යම් ආදර්ශයක් යම් වටිනා උපදේශයක් තියෙනවා නම් ඒකට අහුම්කම් දෙන්න ඕනේ. ඒ උපදේශවල ලාමකකමක් තියෙනවා අය මං වගේ අයට ගැළපෙන්නේ නැතය මට ඔయిత වැඩිය තරමක් වැටෙනවා මගේ ඥානෙ ඔయిత වැඩිය දියුණුය ආදී විදිහට කල්පනා කරලා අර කීවා නාහන ගතියටපත් වුණොත් මේ විදිහේ උචු සූජුච කියන විදිහේ ගැඹුරෙන් වඩා ගැඹුරකට සියුම් භාවයෙන් අති සියුම් භාවයකට ගෙනියන වැඩ පිළිලක් ගෙන යන්නට අමාරු වෙන විදිහකට අපි මේ මාතෘකා කරගත්ත වීර්යයට අනුව කතා කරනවනේ ආරම්භ ධාතුවෙන් එහාට උජා ගන්න බැරි වෙනවා. එතනම කරකැවෙන්න පටන් අර ගන්නවා. විසම චක්‍රයට අහු වෙනවා. ඒ නිසා සුවච භාවය මෘදු භාවය. මේ මෘදු භාවය අපි අර කලින් කතා කළා වගේම ශ්‍රද්ධාවේම විශාල වටිනා තත්වයක්. හිතේ මෘදු චෛතසික පහළ වෙනවනම් හිත මෘදු භාවයටපත් වෙනවනම් ඒ පුද්ගලයාගේ කය වශයෙන් මෘදු භාවයටපත් වෙනවා. අනතිමානීකම අතිමානයටපත් වෙන්නේ නැහැ මු르දු භාවයට නිහතමානී භාවයටපත් වෙනවා මේ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් මේ මුල් ගති ගුණ තමන් තුළ වැඩෙන බව යෝගාවචරයට භාවනා මාර්ගයේදී වැටහෙන්න ඕන එහෙම නැත්නම් ඒ පිළිබඳව උත්සුක වෙන්න ඕන ඒ පිළිබඳව සොයා බලන්න ඕන සොයා බලමින් තමන් ළඟ මේ මුදු අනතිමානී ගුණ වැඩෙනවාද කියන එක දැනගන්න ඕනේ සක්කෝ උජුජ සූජුජ සෝචෝ චස්ස මුතු අනුතිමානේ සන්තුස්සකෝච සුපරෝච අප්පකිච්චෝච සල්ලාවක වුත්ති මේ විදිහට එවැනි පුද්ගලයෙක් සන්තුස්සක භාවය කියලා කියන්නේ තමන්ගේ සීලයේ වෙනදාට වැඩිය තහවුරුවක් අය වචනේ වශයෙන් ඇති වෙන බවෙන් හිතේ සන්තුෂ්ටි භාවය ඇති වෙනවා ඒ වාගේම මෙයින් නතර නොවි හිතත් කෙලස් වලින් දුරු කර තබා ගන්නා ආවේග ජනක වූ කෙලෙස් වලින් දුරු කර තබා ගන්නා ස්වરૂපයේ කියන සතුට හිතේ ඇති වෙන බව සුභර භාවය ලදදේ සතුට වෙන භාවය අප්පකිච්ච වෙනදා තියෙන වැඩත් බහු රාජකාරී අඩු වෙන ස්වરૂපයක් යෝගාවචරයාගේ ක්‍රියාරම්භ වෙනකොට වැඩ පටන් ගන්නකොට විපස්සනා සම්මාදිට්ඨිය වැඩෙනකොට කැපිපෙට්ටෝ අපකිච්චෝච සල්ලාහක වෘත්තිය තමන් කරගෙන යන කටයුත්තේ ලහුක භාවයක් තියෙන්න ඕනේ. බර වැඩ, ගරු වැඩ නතර කරන්න ඕනේ. නතර කරලා විපස්සනාවට මුල් තැන දීලා තමන්ගේ ජීවිතේ බොහොම සැහැල්ලු භාවයකටපත් වෙන්න ඕනේ. මේ විදිහට කර්ණීයමෙත් සූත්‍රයේ දක්වන ආකාරයට යම් කිසි කෙනෙක් වැඩෙනවා නම් ඉදිරියට යනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා ධර්ම රසය ලබන පුද්ගලයාට පත් වෙනවා. ධර්ම ඕජාව පෝෂණය ලබන ධර්ම ඕජාවෙන් පෝෂණය ලබන පුද්ගලයෙක් බාටපත් වෙනවා. එවැනි පුද්ගලයා අර විදිහට වේදනා අධිකතර වේදනාවක් පස්සුපත් උනත් එහෙම නැතුව වෙන යමු දුෂ්කරතාවයකටපත් උනත් ඒ දුෂ්කරතාවයේ ඉදිරියේ පැකිලෙන්නේ නැහැ. හරියට බිම්බන්වයකට ලුණු හෝ වෙන යම් කිසි සැරදයක් වැටිච්ච ගමන් වහාම හැකිලි ගිලී ගන්න. අන්න එහෙම තමයි සමහර යෝගාවචරයෝ යම්කිසි වේදනාවක් එහෙම නැත්නම් නීරස භාවයක් එහෙම නැත්නම් හිතට වහා සිටිවිලින ස්වરૂපයක් බාහිරේ සද්දයක් වගේ දෙයක් ආපුවාම බොහොම වේගයෙන් තමන්ගේ භාවනාව අඩාල කරගන්න. අඩාල කරගෙන බියගුල් වෙලා අර බාහිර දේ ලොකු කරගෙන මවාගෙන මේක තියෙනකම් මට මේ භාවනා කරගන්න බෑ කියලා බාහිරයේ දේට පණ දෙන්න. මේක සක්ක භාවයක් නෙවෙයි හැකි සංඥාවක් නෙවෙයි හැකි සංඥාව තියෙන යෝගාවචරය සෑම වෙලාවකදීම මේ බාහිරින් එන උපද්‍රවය අපලේ පුංචි කරලා සලකනවා සලකලා තමන් තුල ඇත්තා වූ ශ්‍රද්ධාව තමන් තුල ඇත්තා වූ වීරිය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්දිය ධර්ම ලොකු කරගන්න ලොකු කරගෙන මට පුළුවන් මේ තරම් විශාල වූ වේදනාවක් හෝ මේ තරම් විශාල වූ වේගයෙන් ගලන සිතිවිලි ධාරාවක් හෝ බාහිරින් එන සද්දයක් හෝ වෙන කයයතාව අපහසුතාවයක් හෝ විඳ ගන්න පුළුවන් ඒ විශේෂයි මම ශ්‍රද්ධාව යොදවනවා වීරිය යොදවනවා සතිය යොදවනවා සමාධිය යොදවනවා ප්‍රඥාව යොදවනවා කිය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම මත විශ්වාසය ඇති කරගන්න. ඉන්ද්‍රිය ධර්ම නැවත නැවත එහි යොදවමින් කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයාට අර හැකි සංඥාව පුළුවන්කම පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හැකි සංඥාව පහළ වීම විපස්සනා සම්මාදිට්ඨිය පහළ වීමේ ඊටා විශාල හොඳ සුබ ලක්ෂණ. මතුවෙන ඕනෑම දුෂ්කරතාවයක් අභියසදී යෝගාවචරය හැකි සංඥාවෙන් ඒ දුෂ්කරතාවයට මුහුණ දීම නිසා දවසින් දවස හිත පළල් භාවයකටපත් වෙනවා. දවසින් දවස හිත ගැඹුරකටපත් වෙනවා. මේ නිසා යෝගාවචරයා යෝග ජීවිතයේ පැත්තෙන් බලනකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ අර කියන ගැඹුරක් පළල් භාවයක් ඇති වෙනකොට පිම්බීම උදාහරණයක් වශයෙන් ගත්තොත් පිම්බීම මෙනෙහි කරගෙන ඉන්නකොට මුලින්ම පිම්බෙන අවස්ථාවේදී Tamange හිත ඊ타ත්ම සාවධාන කරගෙන ඒ පිම්බීම વિશે යොදනකොට එක්කෝ ඒ පිම්බීමේ උතරයේ රූප సంతානිය හෝ හිතට වැටෙනවා. මේක පිම්බෙන්නේ බැලුමක් වාගේ ගලක් වාගේ කියලා රූසටහන හෝ වැටෙනවා. මේ විදිහට රූසටහන දකිමින් පිම්බීම මෙනෙහි කරනවා. ඊගාවට හැකිලීම අවස්ථාවේදී ඒක හැකිලී යන ආකාර රූසටහන හෝ දකිනවා. හරියට හිත මේ පිම්බීමේ අරමුණට යොමු වුණා නම් අඩුම තරමේ අඩුම ලංසුවේ ඒකේ රූප සටහන දකින්න. නමුත් යෝගාවචරය එක දවසක් නෙවෙයි මේක කරන්නේ, එක වාරයක් නෙවෙයි මේක කරන්නේ, එක ක්ෂණයකට නෙවෙයි මේක කරන්නේ. නැවත නැවතත් කරනකොට ඒ රූප සටහන වෙනස් වෙන ආකාරයේ වැටෙනවා. මේ රූප සටහන වැටහීමට කියනවා සංඨාන පඤ්ඤාතිය කියලා. සංඨාන පඤ්ඤාතිය දකිමින්ම හැකි සංඥාවෙන් මේ ඉදිරියට ඇත්තා වූ ගැඹුර මම දැක ගනිමි කියන හැකි සංඥාවෙන් රූප సంతානිය දකිමින්ම මේ පින්බීමක් වාරයක් පාසා ඒ හිතින් බලාගෙන ඇහින් බලන්නාසේ හිතින් බලාගෙන කටයුතු කරනකොට මේ රූප සටහන පින්බීම කියන අවස්ථාවේ මුල ඉඳලා මැද වෙනකොටත් මැද සිට අග දක්වා යනකොටත් වෙනස් වෙන ආකාරය හැසිරීම වැටෙන්න පටන් අර ගන්නවා. හැබැයි මූල රූප సంతානේවත් දැකලා එයි හිත අලවා ගන්න බැරි කෙනාට ඒ හැකිලි මේ ආකාරය දැක ගන්න අමාරුයි. ඒ නිසා අරමුණ දිහාවට හිත යෙදෙව්වා සත්තන ඒක හරිනම් ඒ සතහන පේනවා. ඒ සතහන දිහා බලාගෙන ඉන්නකොට ඒ සතහනේ ඈතට වෙන ඒක හැසිරෙන ආකාරය වැටෙන්න පටන් ගන්නවා. පුංචි වෙලා ඉඳලා ලොකු වෙන්න ගන්නවා. දකුණේ සිට වමට යනවා, වෘත්තාකාරව යනවා, ඉදිරියට යනවා පහළට යනවා එසවෙනවා පාත් වෙනවා කියලා මෙන්න මේ ආකාරය වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට පින්වීමේ රූසංතානයක් දැකගනිමින් ආකාරයක් දැකගනිමින් මේකනම් මහ දෙයක් නෑ මේකනම් ඔය අලුතෙන් බලා ගන්න දෙයක් නෑ ආදී විදිහට පහළ වෙන නීරස හැඟීම් වලට ඉඳ නොතබ මේ තමයි අරමුණ ගැඹුරක් දකින්න හැටි කියලා හොඳ ශ්‍රද්ධා හිත උනන්දු හිත වීරියවන්ත හිතින්ම ඒ දෙසම බලාගෙන ඉන්නකොට ඉන්නකොට වාර දෙකක් තුනක් හතරක් පහක් පිම්බීමත් සමගම මෙනෙහි කරන හිත සමාන්තරව ගමන් කරනකොට මේ පිම්බීමටම ආවේනික වූ විශේෂ ගති ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වායෝ ධාතුවේ පොට්ටබ්බ වායු කොටාස වැටෙන්න පටන් ගන්නවා. පිම්බීමට මේ හටයුත්ත සිදු වෙන්නේ තෙරපීමේ ශක්තිය නිසායි. තදවීමේ ශක්තිය නිසායි. ඔසවා තබන චලනය කරන ශක්තිය නිසායි. ඒ යෝගාවචරය උදරේ රූ සටහන හෝ උදරේ ආකාරය හෝ දකිමින් ආරම්භ කරන ලද වීර්යයෙන් යුක්තව විකටෝම හැකිලීම දිහා බලනකොට පිම්බීමේ ක්‍රියාවලියට හා සාපේක්ෂව හැකිලීමේ අර ආකාරයට මුලින්ම රූප සතහන ඊගාවට එහියතා වූ ඇසිරෙන වෙනස් වෙන ආකාරය දකිමින් දකිමින් තවත් ඇතුළ බලාගෙන ඉන්නකොට එහියතා වූ ආවේනිකම ලක්ෂණ මේකට පාලියෙන් සඳහන් කරන තේජ ලක්ෂණය කියලා ආවේනික ලකුණු වායෝ ධාතුව විසින් මේ තෙරපෙන, තද කරන, අඹරවන චලන ස්වරූප දැක ගන්න. මේ විදිහට වැඩි වේලාවක් නීරස භාවයකට ඉඳ නොතබා පිම්බීම විශේෂයෙන්ම මෙනෙහි කරමින්ම කරමින්ම සාවධානව බලානින්නකොට මේ විදිහට සංඨාන පඤ්ඤති ආකාර පඤ්ඤති තෙජ්ජ පඤ්ඤති ආදී කියන විදිහට ක්‍රමක්‍රමයෙන් පිම්බීමේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ මේ කියන භාවනා කරන කෙනෙකුට නෙවෙයි මේ කියන විදිහේ දැනුම මෝරච්ච ආධ්‍යාත්මික ගමනකට යන කෙනෙකුට නෙවෙයි සාමාන්‍ය විද්‍යාඥයෙකුට වුණත් යම් කිසි දෙයක් දිහා බලනකොට මුලින්ම ඒ සටහන වැටෙනවා ඉරහඳ දිහා බලාන හිටියත් සටහන වැටෙනවා නමුත් ඒක දිහා දිගට බලාන ඉන්නකොට ඉර නැගෙරෙහින් නැගලා බස්නායරින් බහලා යනවා කියලා යාගේ හැසිරීම ආකාරය වටහා ගන්නවා ඒ විදිහට තව දුරටත් හොඳට කල් වේලා අරගෙන සීන කණ්ණාඩියකුත් දාගෙන ඒක දිහාම ලං වෙලා බලා ඉන්නකොට ඒ තුර ඇත්තා වූ ඍතු වෙනස්කම් හඳේ ඍතු වෙනස්කම් වලට වැඩිය ඉරේ ඍතු වෙනස්කම් ආදී විදියට ඒ ඉර හඳ දෙකේ හෝ බාහිර වස්තු වල හෝ මේ ඇත්තා වූ ඒකටම ආවේනික ලක්ෂණ දැක ගන්නවා. ඒ වැඩපිළිවෙලමයි යෝගාවචරයා මේ තමන්ගේම ආධ්‍යාත්මික වස්තුව વિશે දැකගන්නේ. හිඹීම අවස්ථාවේදී මූල රූප සංතහනේ අඩුම වශයෙන් සමහර වෙලාවට ඒකට වඩා ගැඹුරක් ඇත්තා වූ ආකාරයේ වැටෙනවා. එස වෙනවා පහත් වෙනවා ඉදිරියට යනවා පහළට යනවා ආදී විදිහට. ඒකත් දකිමින්ම ගැඹුර බලාන ඉන්නකොට එහි ඇත්තා වූ තද වෙන තෙරපෙන ධාතු ස්වરૂප වැగిරෙන උණු වෙන සිසිල් වෙන වැగిරෙන ආකාර තද බව මුරුදු බව ආදී ධාතු ස්වરૂප වෙන ආවේනික ලක්ෂණ දැක ගන්න පුළුවන්. යම් කෙනෙක් යෝගාවචරයේ මේ தત્ත්වය දැක්කේ නැත්නම් නැත්නම් මේ විදිහට ගැඹුරක් භාවනාවේ දැක් නැත්නම් කවමදාකවත් එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න නම් මේ කියන ප්‍රතිපදා මාර්ගයේ දිගේම නැවත නැවතත් සිත යොදවමින් ඒ අරමුණට ඇත්තා වූ ආවේනික ලක්ෂණ දකින්න ඕනේ. මේ විදිහට අරමුණ කියන රූප ධර්මයේ ඇත්තා වූ මේ ආවේනික ලක්ෂණ තද වෙන, තෙරපෙන, චලනය වෙන, ධරණ ගති දකින්නකොට ඒ බලාගෙන ඉන්නා වූ හිත වඩ වඩාත්ම අරමුණේ සතිමත් වෙනවා අරමුණ વિશે නැවත නැවත යෙද වෙනකොට හිතේ ගොනුවක් ඇති වෙනවා හිත එහෙ දුවන මේ දුවන ගති නැතුව අරමුණ මොන තරම් වේගයෙන් වෙනස් වෙන්න ගත්තත් හිත ඊටාම නිෂ්කලංකව ඒ දේශ බලාගෙන ඉන්න පුළුවන් ස්වරූපේ වැඩි වෙන්න වැඩි වෙන්න අපි කියන සමාධිගත වෙනවයි කියලා. අන්නේ සමාධි වෙන වෙලාවට මේ චලන වේගය ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. මේ විදිහට හිතේ පිරිසිදුකම වැඩි වෙනකොට වැඩි වෙනකොට මේ කියන නාම ධර්මයේ මේකේ රූප ධර්මයේ මේකේ කියනවට තේරෙනවට වඩා මේ තරම් වේගයෙන් සිටුවෙන පින්බීමේ වැඩපිළිවෙල දකින හිත වැටෙන්න පටන් අර ගන්නවා හොඳ. ඒකෙත් කියනවා මේ තදවීමක් එනවත් එකම තදවීම දන්නා හිතක් පහළ ඒ තද වීම මෘදු භාවයකට පත් වෙනවත් එක්ක මෘදු භාවයේ දැනගන්නා වූ හිතක් පහළ වෙනවා. යම් වේගයකින් හිතේ තදවීමක්, සෙලවීමක්, චලනයක් වැටහෙනවාද ඒ තදවීමක්, සෙලවීමක්, චලනයක් වාස හිතේ ඒ විදිහටම වෙනස්කම් සිද්ධ වෙනවා කියලා මේ දෙක අතර ඇත්තා වූ සම්බන්ධතාවය වැටහෙන්න යනකොට යෝගාවචරාගේ හිත පිම්බීමත් හිතත් කියන දෙක පමණයි පවතින්නේ. ඒ නැත්නම් ඒ વિશે හොඳට සාවධාන හැකිලිමත් ඒ ආකාරමයි. මේ තරමට මේ පුහුණු කරගත්තේ නැත්නම් හිත යෝගාවචරයට මේන් පරිබාහිර වූ අරමුණු දැක ගන්නට අවස්ථාව නොලැබී යන්ට ඉඩ තියෙනවා. මේ දෙක දිනු කරගත්තොත් මූල කර්මස්ථානයේ වැඩි වැඩියෙන් හිතියොද මේ හිත දිනු කරගත්තොත් ඒ යෝගාවචරයට ක්‍රමයේ බාහිර අරමුණු වෙන හිතිවිලි සද්ද වේදනා දැක ගන්න පුළුවන්. ඒකෙත් පවතින්නේ අර විදිහටමයි මුලින්ම රූ සටහන වැටෙනවා යාන්තමට. ප්‍රථමයෙන් ඒ දකිමින්ම බලාන ඉන්නකොට ඒ අත්ව ක්‍රියා ශක්තිය හැසිරීම ආකාර වැටෙනවා. මේ හැසිරීම ආකාර දකිමින්ම කෙලින්ම හිත නැවත නැවතත් එහිම යොදවනවා නම් වීරියෙන් කම්මැලි නොවි නැවත නැවතත් යොදවනවා නම් එහි යතව ආවේනික ලක්ෂණ දකින්නකොට මේ සෑම ධර්මතාවයක් තුලින්ම යෝගාවචරයා සන්තතිය ක්‍රියා වැඩපිළිවෙලක් ක්‍රියාකාරකමක් වශයෙන් සන්තති ලක්ෂණේ දක්වනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අරමුණක ඇත්තා වූ කෙලින්ම ඍජුව දැක ගන්න පුළුවන් වන්නා වූ මේ ස්වභාවික ලක්ෂණ දැකගත්තේ නැත්නම් කවමදාකවත් එයින් එහාට ඇත්තා වූ සන්තතිය දැක ගන්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා නම් මට අරමුණේ ප්‍රකට නැහැ. නැත්නම් අරමුණේ රූප සටහන හෝ අරමුණේ ආකාරය හෝ ඒ යත්තා වූ ආවේනික ලක්ෂණ හෝ ඇටේ ඉන්න උත්මට අනීසෝ හොඳ සංකල්ප රාශියක් හිත පුරවගෙන ඉන්න එක විතරයි. ඒ පුද්ගලයාට අරමුණේ යත්තා වූ ස්වභාවික ලක්ෂණට හිත යොදා ගන්න පුළුවන්කම බාධා වෙලයි තියෙන්නේ. සතිය කැඩිලයි තියෙන්නේ. සමාධිය බිඳිලයි තියෙන්නේ. හිතවිලි රාශියකයි ගත කරන්නේ. ඒ හිතවිලි රාශි වෙන්න වෙන්න හිත විසිරියන. විචිරී යන හිතෙන් අරමුණ දැක ගන්න බැරි. එතකොට අඩු ගානේ අරමුණේ රූ සටහන නැත්නම් අරමුණේ ආකාරය නැත්නම් අරමුණේ ඒකම ආවේනික ලක්ෂණ මොනවාක්වත් දැක ගන්න බැහැ. ඒ නිසා ඒ පුද්ගලයාගේ හිත ඒ මොහොතේ කල්පනාවට වැටිලා භාවනාමේ පඤ්ඤාව පැත්තක තියවිදී චින්තාමේ පඤ්ඤාව වැඩෙන්න ගන්නවා. මේ චින්තාමේ පඤ්ඤාව ගොරෝසුයි. භාවනා පඤ්ඤාමේට ඉත නොතබා එය දැනගන්න. ඒ නිසා යෝගාවචරයා මේ තමන්ගේ භාවනාවේ මෙනෙහි කිරීමේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගන්න නම් මේ යෝගාවචරයට නොනිමි වීරියක් තියෙන්න. අත්ත පසු නොබලා විකට පවත්න වීරියක් පවතින්න ඕනේ මේ සඳහා සාමාන්‍ය ආරම්භ ධාතුවෙන් පහළ වෙන්නා වූ වීරිය මදි. මේ ආරම්භ ධාතුව කියන ක්‍රියාරම්භ කරන්න පහළ වෙන වීරිය මදි. එහෙම නැත්නම් මුලින්ම හිතේ ඇති වෙන අපසාද සද්ධාවෙන් ඇති වෙන ආරම්භ ධාතුව මදි වෙනවා. යෝගාවචරයා නැවත නැවතත් ශ්‍රද්ධාව පහළ කර ගනිමින් ඇති වෙන දුෂ්කරතා වේදනාවක දෙන නොවිඳිය හැකි කම අරමුණු වල බලාගෙනකොට ඇති නීරස භාවය ඒකාකාරකම ඇතුළකට නොබසින භාවය ආදී මේ දේවල් බිඳගෙන යන්ට භාවනාව දිගට පවත්වගෙන යන්න නික්ම ධාතු කියන විශේෂ වීර්ය අවශ්‍ය කරනවා. මේ නික්ම ධාතු අවස්ථාවේදී යෝගාවචරය බාහිරින් එනා වූ අපලෝපද්ව හරදර කාංකටළු පුංචි කරලා සලකනවා. තමන්ගේ අත්තා වූ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය කියන ඉන්ද්‍රිය ධර්ම බලවත් කරලා ඒ කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරනකොට කරනකොට ඒ පුද්ගලයා මේ භාවනා කර්මාන්තයේ විශේෂ විශේෂ සූර භාවයේ දිනු කරනවා. කිසියම් දෙයකට චෝදනා නොකරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෑම චෝදනාවකුත් මෙනෙහි කරන දෙයක් බවට පත් කරගන්නවා. මේ විදිහට භාවනා කරගෙන යන අවස්ථාවේදී ආරද්ධ විරිය සහිත පුද්ගලයෙක් බවට මේ පුද්ගලයා පත් වෙනවා. නැත්නම් මේ යෝගාවචරය පත් වෙනවා. ආරද්ධ විරිය කියලා කියන්නේ ආරම්භන ලද වීරියත් ආව කෙනෙක්. ඒ පුද්ගලයා ඉදිරියටපත් වෙන සතුරකු හෝ වේවා මිතුරකු හෝ වේවා කිසිම කෙනෙක් ජය නොගෙන අතාරින්නේ නැහැ. සතුරෙක් ආවොත් මැඩලනවා තමන්ගේ ඉන්ද්‍රිය ධර්මය දිනු කරගන්න. මිතුරෙකු ආවොත් තමන්ට පක්ෂපාතී විදියට තමන්ගේ කර්මාන්තයට yaadෙන විදියට ප්‍රයෝජන ගන්නවා. ඒ පුද්ගලයා ආරම්භන ලද වීරියත් එක්ක බාටපත් වෙනවා. ඒ පුද්ගලයාට තමයි පැහැදිලිවම මේ විපස්සනා සම්මා දිට්ඨියේ නියම සාරය, පෝජාව, ධර්ම රසය දැක ගන්න පුළුවන්. ඒ පුද්ගලයාට තමයි මේ යෝගාවචරයා කියන නම හොඳට ගැලපෙන්නේ. මේ ආරද්ධ වීර්ය අරමන ලද වීර්යයටම කියනවා පග්ගහිත වීර්ය කියලා. අත්ත නොහරි. අපි ගත්තොත් දිග දී කොටයක් වගේ දෙයක් ඔසවන්ට ගන්නා වීර්ය වගේ අපි මේ මේ කොටය තියෙන තැන හොඳ නැති නිසා හෝ වෙන තැනකට ප්‍රයෝජනයක් ගත යුතු නිසා හෝ මොක නිසා හෝ මෙතනින් ඔසවන්න ඕනේ කියන කැමැත්ත අපිට පහළ වෙනවා. අවශ්‍යතාවය පහළ වෙනවා. කැමැත්ත පහළ වෙච්චාම අපි ඒ සඳහා මූලික සූදානම් වීමක් වෙනවා. ඇඳුම් පැළඳුම් කැටි කරගෙන සූදානම් වෙනවා. මෙන්න මේක හරියට ආරම්භ ධාතුව වගේ. වැඩේ පටන් අරගන්නට ආරම්භ කරනවා. මේ ළඟට ඒ මුල් සකස් කිරීම ඉවර වෙලා අර කොටේ කොනකින් උස්සලා බර බලනවා. බර බලනකොට යෝගාවචරයට වැටෙනවා මේ යත්තා වූ බර ස්වරූපේ. නමුත් මේ කොටේ බරකමට තන දෙනවට වැඩිය තමන්ගේ වීරියට තන දීලා කටයුතු කරන නිසා අර කොසවල එක කොනක් තමන්ගේ උරහිස මත තියාගන්න. තියාගෙන ක්‍රමක්‍රමයෙන් කොටේ ඇතුළට රිංගනවා. එහෙම නැත්නම් ලං වෙනවා ලං වෙලා යනකොට දැන් අසීරු අවස්ථාවටපත් වෙනවා. බර එන්න එන්න එන්න වැඩි. ඒ වාගේම තමන් පිටුපස ඇති කොටසත් ඉස්සරහා ඇති කොටසත් අතර තෙපුල් දීමක් පටන් අර ගන්නවා. දැඟලීමක් දැඟලිවීමක් ඉහළ වෙහළ යාමක් පටන් ගන්නවා. මෙතනදී යෝගාවචරයා වීරිය විතරක් තිබිලාමදි දැන් සමබර කිරීම තේරුම් අර ගන්නවා. සද්ධාවත් ප්‍රඥාව සමබර කිරීමක් වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීමක් කතා කරනවා. ඒ වගේම වීරියත් සමාධියත් දෙක සමබර වෙන්න ඒ වාගේ මේ කොටේ සමබර කරනකොට ඒක ආය බිම දාන්න බැරි තත්යකට තමන්ගේම ඇඟට එන ගතියක් මෙන්න මේ අවස්ථාව තමයි පග්ගහිත වීර්ය වශයෙන් භාවනාවේදී සඳහන් කරන්නේ සෑම එන බාධක ධර්මයක්ම කුළු ගැන්විලා පේන්න ගන්නවා හැම වේදනාවක්ම මාරාන්තිකව දැනෙන්න පටන් අර ගන්නවා හැම කුංචි සද්දයක් පවා ඊ타මත්ම දරුණු කරදරකාරයක් බවටපත් වෙනවා හිතවිලි වේගයෙන් වැඩ කරන හැටි පේන්න ගන්නවා ඒ වාගේම අනිකුත් ශරීරයේ ඇති වෙන දුක් කරදර ඉතාමත්ම ප්‍රකට වෙන්න පටන් අරගන්නවා. ඉතින් අර නික්කම ධාතුව කියන මට්ටමට වීර්ය දිනු කරගත්තේ නැති කෙනා මේ අවස්ථාවේදී කල්පනා කරනවා මේ වාගේ භාවනා පටන් ගත්ත කමේ මෝඩකම කියලා කල්පනා කරන්නත් ඉඩ තියෙනවා. මම මෙතෙන්ට ආවේ මොකටද කියලා කල්පනා කරන්නට ඉඩ තියෙනවා. මේ කියන දෙන උපදේශ වලට නැත්තම් මෙතන ඉන්න ගුරුවරයින්ට තනිය හොඳකම නිසා මම ඉන්නවා නැත්තම් මගේ කැමැත්තකට නෙවෙයි ඉන්නේ මොකද මේක දුක් වැඩි කරන මාර්ගයක් කියලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය අපි පැයක් ඉඳගෙන ඉන්න ඕනේ කියලා ඉඳගෙන හිටියත් ඒ පැයේ සුදු වේලාවකින් පස්සේ යාට මෙහාට ඇඹරෙන්ට නලියන්ට කොකිත වෙන්න පටන් ගන්නවා. මොකද ඒ යෝගාවචරයාගේ ශ්‍රද්ධාව වීර්ය ගෙවිලා ගිහින් දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. අර වැඩි වැඩියෙන් හොඳට කැපිලා පේන දුක්ඛ ස්වરૂපේ මතුවී එනකොට කෝසජ්ජකම කියන කුසීතකම බියගුළු භාවයේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ කුසීත භාවය නිසා පස්සට ආවිලා. බියගුළු භාවයක් ඇති කරනවා හිතේ. ඒ නිසා ඒ යෝගාවචරය නිතරම බයෙන් තිගැස්මෙන් මරණාසන්න ස්වරූපයෙන් පසු වෙනවා. ඒ නිසා කවුරුත් එයා දිහා බැලුවත් එයාට කතා කරත් මොනවා කරත් භාවනාවට බාධා කෙරුවා කියන අභූත චෝදනාන ගෙමින් ගත කරන යෝගාවචරය. මෙහෙම යෝගාවචරය වර්ග බොහෝමක් ඉන්නවා. නමුත් සම්්‍යක් යෝගාවචරයාගේ තියෙන්නේ එයා බලාපොරොත්තු වෙන්න ඕනේ තමන්ගේ භාවනාවේ දැකීමේ ශක්තිය වැඩි වීගෙන එනකොට මේ අහන දේවල මේ දකින දේවල ආග්‍රහණය කරන දේවල රස බලන දේවල ශරීරයට හැපෙන දේවල හිතට හිතවෙන ඇති වෙන හිතවිලි වල ස්වરૂපේ වැටෙනකොට එක්ක කම්මැලිකම නිසා කුසීතකමට වැටෙනවා හිත මිරිකී යන ගතියකටපත් වෙනවා වියගුළු භාවයකටපත් වෙනවා එහෙම නැත්නම් හිත තාම විසිරී යන ස්වරූපයකටපත් වෙලා කිසිම දෙයක ගොනුවක් ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා ආරම්භ ධාතුවෙන් පටන් කරපු යෝගාවචරය නිකම ධාතුව කියන මට්ටමට ශ්‍රද්ධාව දියුණු කරගත්තේ නැත්නම් ගැඹුරු කරගත්තේ නැත්නම් වෙන විදිහකට කියනවා නම් ප්‍රසාද ශ්‍රද්ධාවෙන් ඕකප්පන ශ්‍රද්ධාවට හිත නංවා ගත්තේ නැත්නම් අසීරු තත්ත්වයකටපත් වෙනවා. ඒ අසීරු තත්වයකටපත් වෙච්ච යෝගාවචරය අර කරණීය මෙත් සූත්‍රයේ දක්වන්නා වූ කියන මු르දු අනතිමානී ගුණ සුවචකීකරු ගුණ නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කරුණු කලින් දැනගත්තා නම් දන්නවනම් යෝගාවචරයට ඒක විශාල සහනයක් සාන්තියක් බවට පත් වෙනවා. මේ තමයි භාවනාවේ දියුණුව. නමුත් මේ යෝගාවචරයට වැටෙන්නේ ඒක කරදර ඉල්ලා ගැනීමක්, කරදර වැඩි කර ගැනීමක් කියලා. හරියට අර කොටේ කරදීගෙන යන්න යන්න කොටේ බර වැඩි වෙනවා වැඩි වෙනවට අමතරව දෙපැත්තට පැද්දෙන්න ගන්නවා දැන් කමනුත් අරගෙනයි කොටේ එහාට මෙහාට යන්න හදන්නේ වැටුනොත් මොනවා වෙයිද කියන්න බෑ ඒ නිසා දැන් ඇඟට ඇවිල්ලා තියෙන වැඩි මේකට කියනවා පග්ගහිත ස්වරූපය කියන දැඩිව ගන්න ඕන තමන්ගේ සම්පූර්ණ ශක්තිය යෙදවෙන්න ඕනේ තමන්ගේ සම්පූර්ණ බුද්ධිය යෙදවෙන්න ඕනේ සමබර භාවයේ තියෙනවා නම් යෝගාවචරයා පස්සට ටිකක් තල්ලු වෙනවා ඉස්සරහට ටිකක් තල්ලු වෙනවා වමට දකුණට පැද්දිලා අපූර්වට ටිකකින් කොටයත් එක්ක ලස්සනට පැද්දි පැද්දි ඉස්සරහට යන්න මේක සම්බන්ධයෙන් වටිනා ආදර්ශයක් අපේ ඔය බුරුම ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරන්නට යෙදුණ ඒ බුරුම රටේ තාමත් පවතිනවා හදේ වතුර ගෙනියන එක. පොඩි දරුවෝ Tamanගේ වියතක් විතර බම්බයක් විතර ප්‍රමාණයේ කද්දණ්ඩරක එක අත එක්කෙනෙකුට එකවරකට ගෙනියන්න පුළුවන් ප්‍රමාණය Taman බරට වූ බර බාල්දි දෙකක් එල්ල ගන්නවා. එල්ලගෙන අරක දෙකම සම්පූර්ණයෙන් පුරවා ගන්න. පුරවාගෙන ඉස්සලා කටට යන්තම් කර දීලා එමීට ඔස. ඔසවලා යන්න යනකොට වතුර මුලින් හැලෙනවා එහාට තල් වෙනවා මෙහාට තල් වෙනවා බොහෝම බර ස්වරූපයක් පේනවා. නමුත් ටික වෙලාවක් යනකොට අර බාල්දි දෙක අමුතුම රිද්මයානුකූල ගැස්මකට එන්න පටන් අර ගන්නවා. ගැස් වෙනකොට ඒ පුද්ගලයාට කියන්නේ එක පියවරකදී උරහිසෙන් කද්දන්නට යන්තම් තල්ලු කරන එක විතරයි. බාල්දි දෙක ඉහළ යනවා ආයෙ එනකොට ආයෙ පියවරක් කියලා තල්ලු කරනවා. හරියට එතන ඉඳලා එකම පද්ධතියක් වගේ. අර බාල්දි දෙකයි කත් දණ්ඩයි තල්ලු කරන එකනයි ලස්සනට යන්න පටන් අර ගන්නවා වතුර හැලීමක් නැහැ, බරකුත් නැහැ, සින්දුවක් කිය කිය යන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ නික්‍රම ධාතුවටපත් වෙනකොට යෝගාවචරය මේ සමබර භාවයේ දන්නේ නැත්නම් ඒ වාගේ මාර කියන විදිහේ අරමුණක් දැකීමේදී රූප సంతාණයේ අරමුණේ ආකාරය අරමුණේ ගැඹුර කියන අරමුණේ තේජ ලක්ෂණය කියන ආවේනික ලක්ෂණ දැක්කේ නැත්නම් සංතතිය දැක ගන්න හම්බ වෙන්නේ සංතතිය දකින්නයි කියලා කියන්නේ සෑම දෙයකම ඇත්තා වූ මේ වහා ඇති වී නැති වී යන වේග ස්වરૂපේ දක් ගන්නට හම් වෙන්නේ. ඒ පුද්ගලයා මෙවුවා ඇත්ත දේවල් විතර ගන්නවා, මගේ දේවල් විතර ගන්නවා, බලවේග උවතුරු බාධක විදිහට ගණන් අර ගන්නවා. නමුත් නික්කම ධාතුව කියන දක්ෂකම වීරියවන්ත ඇති යෝගාවචරයා මේ සියල්ලම දිය කර හරින්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වඩනවා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා විදිහට එහෙම වඩ아가න යනකොට යෝගාවචරයාට භාවනා ජීවිතයේ අර තිබුණු දරුණු කරදර කංකටළු සෑම දෙයක්ම ආහාරයක් බවට පත් වෙනවා එහෙමපත් වේගෙන තමන්ගේ මේ ඇත්තා වූ බර ගමන දෙකම දැන් අවසාන කිරීමේ අවශ්‍යතාවය පහළ එහෙම නැත්නම් පරිපූර්ණ වීරිය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් පහළ වෙන මේ පරක්කම වීරිය වැඩේ දැන් ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොටේ යායත්තන්ට දැන් ගෙනලා තියෙන වීසිකල් අතහැරලා දාන්න වගේ ඉවර කිරීමේ ශක්තිය පහළ කරගන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අවශ්‍ය කරලා කියන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ නික්කම ධාතුයේදී පහළ වෙන දුෂ්කරතා තේරුම් ගැනීමයි. මේ දුෂ්කරතා තේරුම් අරගන්ට සාමාන්‍ය ප්‍රසාද සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය කරනවා ඕකප්පන සද්ධාව. ඕකප්පන සද්ධාව කියලා කියන්නේ මේ බුදුන් රජාණන් වහන්සේ කියන මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ මේ ධර්මයේ කියන මහා මූල ධර්මයේ මේ සංඝයා කියන ඒ දෙක අනුව යන පිරිස තමන් වශයෙන් අත්දක ගන්න කම. තමන් සුවකීය වශයෙන් අත්දක ගන්න අර මතු පිට ශ්‍රද්ධාව මදි වෙනවා. ඒ සඳහා විශේෂ ඕකප්පන ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. ඒ ඕකප්පන ශ්‍රද්ධාව ඇති කෙනාට තමයි දුෂ්කරතාවයක් එනකොට දුෂ්කරතාවේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. දුෂ්කරතාවේ තේරුම් අරගත්ත කෙනාට තමයි ඒ දුෂ්කරතාවයට උත්තරේ හොයන්න පුළුවන්. දුෂ්කරතාවේ තේරුම් ගත්තත් උත්තරේ තේරුම් ගත්තත් ඒ සාක්ෂාත් කර ගැනීම ඉච්චර ලේසි නෑ. ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. නමුත් දුෂ්කරතාවේදී බය වෙලා හැකිලෙනවා නම් මේ ප්‍රයෝග ඥාන පහළ වෙන්න හිතේ අස්වැසිල්ලක් නැතුව යනවා. ප්‍රශ්නයේ කෙලවර දෙක දැක ගන්න බැරුව යනවා. ඒ පුද්ගලයා බියේ හැකිලෙන. අනුන් විශේෂ දොස් පවරනවා. හරියට මෝඩ වඩුවා ආයුධයක pore බදන්න. නමුත් දක්ෂ යෝගාවචරය ආයේ වගේ හදිසි වෙන්නේ නැහැ, කුලප්පු වෙන්නේ නැහැ, තමන් ඉදිරියේ වර්තමාන මොහොතේ යම් දෙයක්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ වෙන මොනවාක්වත් බාධාවක් නැත්නම් පින්දීම හැකිලිම විශේෂ පින්දෙන අවස්ථාවේදී යතා වූ රූ සතහන දැන ගැනීමත් විශාල ජයග්‍රහණයක් වශයෙන් තේරුම් ඒ වගේම ඒ දැක ගැනීමෙන්ම එහි යතා වූ ආකාරයේ හැසිරීම දකින්න පුළුවන් නම් වටිනවා කියලා තේරුම් ගන්නවා. මේ දෙක දැක්කොත් ඉන්දීමේ යතා වූ තදවීම පෙරපීම් ගති කියන ඒකම ආවේනික වූ ලක්ෂණ දැනගන්නවා. අන්න ওই විදියට ගැඹුර දකින්න දකින්න හිත තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඒ සඳහා අර නික්කම ධාතුවෙන් ඇතිවෙනා වූ වීරිය අත නොහරින පසු නොබසින වීරිය පවත්තන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයා පිම්වීම වේවා හැකිලිම වේවා. එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී මතුවෙන හිතවිල්ලක් වේවා. සද්දයක් වේවා, වේදනාවක් වේවා. සක්මනේදී නම් එසවීම, යැවීම, තැබීම කියන සෑම අවස්ථාවකදීම ඒ ඔසවන අවස්ථාවේදී ඒ අනුව සමාන්තරව ගමන් කරන හිත අනුව එසවීමේ වැඩපිළිවෙල. යවන අවස්ථාවේදී යවන හිතත් යවන වැඩපිළිවෙලත් එක්කම යන්නා වූ මෙනෙහි කරන හිත. තබන අවස්ථාවේදී තැබීමේ ක්‍රියාවත් සමගම යන්නා වූ හිත. ඒ තැබීමේ රූ සටහන හෝ දැක ගන්න. එහෙම නැත්නම් තැබීමේ ආකාරය හෝ දැක ගන්නවා. මේ දෙකම දැක ගැනීමෙන් තැබීමේදී ඇතිවෙනා වූ ආවේනික ලක්ෂණ වෙන බර වෙන ගතිය ගලන ගති, තද වෙන ගති, කුණුසුම් සිසිල් ගති, වැగిරෙන ගති Taman අත්දැක ගන්නවා. මේ අනුව මතුවෙන මතුවෙන සෑම අරමුණකම ඇත්තා වූ මේ ක්‍රියාරාශිය ක්‍රියාපද්ධතිය දකින්කොට යෝගාවචරය අරමුණක් කියන රූප సంతාන ආකාර අතහැර දමලා ඒ පද්ධතියේ ඇත්තා වූ සුද්ධ ධාතු ස්වરૂපය වහා වෙනස් වෙන සුළු ස්වરૂපය අරමුණ වශයෙන් හිත වශයෙන් තේරුම් ගන්න. මේ විදිහට තේරුම් අරගන්න යෝගාවචරයට මේ අනිත්‍යතාවය කියලා කියලා දෙන්න ඕනේ නැහැ. ආත්පසින්ම මේ ගුරුවරයා කිව්ව නිසා, බණට කිව්ව නිසා, පොත්වලින් බලලා තියෙන නිසා, එහෙම නැත්නම් හිතාගත්ත නිසා එන දෙයක් නෙවෙයි. ඒ යෝගාවචරයා කියන හැටි ඒ වෙනස් වෙන ස්වරූපේ Taman දකින්නවා කියන හැටි ඕනම කෙනෙකුට බොහොම ස්වභාවික ගතියක් ඇති. නියම අස්පනා අපිට දැකලා අත්දකලා කියන දෙයක් වශයෙන් තේරෙනවා. ඒ විදිහට තේරිලා කටයුතු කරගෙන යනකොට ඒ යෝගාවචරයට දකින්න දකින්න අරමුණේ මේ වහා ඇති වී නැති වී යන ස්වરૂපේ දකින්නකොට අන්න මතුවෙන දුක්ඛ ස්වરૂපය. යමක් මේ විදිහට වහා පෙළෙන ඇති වෙන නැති වෙන ලක්ෂණක් තියෙනවනම් එහි මොන සැපයක්ද? එහෙම නැතුව යෝගාවචරය කියනවනම් මට භාවනා කරනකොට හොඳට දුක්ඛ සත්‍ය වැටෙනවා කිය. මේක පොත. එහෙම නැත්නම් පොතකින් ගත්ත දෙයක්. අහපු දෙයක්. එහෙම විසකාර විදියට අත්දකලා අස්පනා අපිට දැකපු දෙයක් නෙවෙයි. මේ විදියට යෝගාවචරය අරමුණු අරමුණක් වාසා පින්දීම හැකිලිම කරගෙන කියන ප්‍රධාන අරමුණ හුස්ම රැල්ල කියන ප්‍රධාන අරමුණ කුමක් හෝ වේවා ප්‍රධාන අරමුණෙන් පටන් අරගෙන බාහිර අරමුණ දක්වා මේ ඇති වෙන්නා වූ වහා ඇති වී නැති වීන ස්වરૂපේ දකින්නකොට ඒක අනිත්‍ය ලක්ෂණය ඊගාද දුක්ඛ ලක්ෂණය පෙළෙන ස්වરૂපය මේ එකම වැඩපිළිවෙලක් වරුන් තමන්ගේ අනසකට නතර කරන්න බැරි බව මේ කිසියම් වැඩපිළිවෙලක් හරේ තමන් කිව්වට පටන් නොගන්නා බව කියන ආණ්ඩු මට්ටු කරන්න බැරි ස්වરૂපය තමන්ගේ වශයේ නොපවතින ස්වરૂපේ යෝගාවචරය තේරුම් ගන්න. එතකොට මේ සන්තතිය නැත්නම් සන්තති ලක්ෂණය මුලින් දැක්කා වූ ස්වභාවික ලක්ෂණ නිසාම පහළවන්නා වූ මේ සන්තති ලක්ෂණය දැක ගන්න. මේ සන්තති ලක්ෂණය දකිනකොට නැත්නම් සන්තති ලක්ෂණයෙන්ම හිත පෝෂණය වෙනකොට එහි යථා වූ මේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය වැටෙන්න පටන් අරගන්නවා. මේ අවස්ථාවට එනකොට යෝගාවචරයාගේ හිත හොඳ හැටි විපස්සනාට බැසගත් හිතක් වශයෙන් පවතිනවා. විපස්සනාවේදී දිගින් දිගටම දිගින් දිගටම අර නික්කම ධාතුව කියන විකතෝම අත්ත නොහරින සතින් දැඩිව අරගෙන භාවනාවේ යෙදෙන මේ ස්වરૂපේ නිසා මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය භාවය අනිත්‍යානුපස්සනාව දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සනාව දුක්ඛානුපස්සනා ඥානෙ අනාත්ම ලක්ෂණය අනාත්මානුපස්සනා ඥානෙ අනාත්මානුපස්සනා භාවනාව අනාත්මානුපස්සනා ඥාන කියන විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන්න පටන් අර ගන්නකොට ඒ හිතේ කිසිම වෙලාවකට අරමුණ વિશે රාගය පහළ වෙච්ච ඉඩක් නැති බව බොහොම යෝගාවචරින් ප්‍රසිද්ධ අත්දැකීම. අරමුණ વિશે ද්වේෂය පහළ වෙන්න ඉඩක් නැති බව බොහොම ප්‍රකට වෙනවා. ඒ වගේම මේ අරමුණ ඒකදෝ මේකදෝ කියන කලකොල භාවයට කිසිම ඉඩක් නැහැ. හරියටම අරමුණට එල්ල වෙනකම තියෙනවා. ඒ වාගේම නැවත නැවත එහි යොදවෙන නික්කම ධාතුව කියන වීරිය පවතින නිසා අරමුණක් හිතත් එක එල්ලේ ඍජුව පවතී. මේ පවතින තාක්කල් කිසියම් රාග, ద్వේෂ, මෝහ කියන මූලික කෙලෙස් තුන හෝ ඊර්ෂ්‍යා, මද, මාන ආදී වූ අවශේෂ කෙලෙස් හෝ කිසියම් දෙයක් නැතුව හිත පිරිසිදු භාවයට පත් මේ පිරිසිදු භාවය තුළ හිත තැම්පත් වෙන්ට වෙන්ට අර කියන විදිහේ ස්වභාවික ලක්ෂණයෙන් සාමාන්‍ය සංතති ලක්ෂණයට සංතති ලක්ෂණයේ සාමාන්‍ය ලක්ෂණයේ වෙන සෑම අරමුණකට ඒ කියන්නේ මේ ලෝකේ තුන් ලෝක ධාතු යත්තා වූ යම් නාම ධර්මයක් වෙනවනම් නම් යම් රූප ධර්මයක් වෙනවනම් ඒ සෑම සියලු දෙයකටම පොදු වූ අනත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්ම භාවය වැටෙන්න පටන් අරගන්නවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන්න වැටෙන්න අර ඇත්ත ඇති හැටියට නොදැනීම කියන අවිද්‍යාව මුල් කොටස කිසිම හවුහරණක් නැතුව ගෙවි යනවා විනාශ වෙලා ඒ වාගේම මේ නාම රූප වශයෙන් අත්තා වූ සදා දුක් දෙන මේ ස්වરૂප මමය මාගේ සුඛය සුභේ වශයෙන් ගන්නා වූ මිත්‍යා අධෙහිම මිත්‍යා වශයෙන් ගැනීම ඉඩක් නැතුව යනවා මේ අනුව මේ අවිද්‍යාව කියන සංසාරයේ හිස විනාශ කරන්න පුළුවන් උපුරවා දමන්න පුළුවන් ස්වરૂපේට අපේ ශික්ෂා ප්‍රතිපදාව ක්‍රමක්‍රමයෙන් වැඩේ. මුලින් අපි සඳහන් කරපු විදිහට සීලේ හිතේ කෙලේ කෙලෙස් පැත්තක තියේදී කය වචනේ දෙක සංයම් කරගෙන ගොරෝසු තැන් හදාගෙන හොඳ පිටියක් තනා ගන්නවා. මේ ළඟට හිතේ වැඩ කටයුතු බලනකොට හිත සමාධිතා කල් කෙලෙස් වලින් තොර ස්වરૂපයටපත් වෙනවා. මේපත් වීම නිසා මේ කෙලෙස් වල අලගිය මුලගිය සෑම දෙයක්ම දැක ගන්න පුළුවන්. අන්න එහෙම ඉතාමත්ම සූදානම් කරගෙන හිටියොත් තමයි මේ කෙලෙස් මුලින් උදුරා දමන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රතිපදා මාර්ගයේ සඳහන් කරන්නේ පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා මේ ප්‍රතිපක්ෂ ධර්ම විගමනයෙන් එවනන නීවරණ ධර්ම කෙලෙස් ධර්ම දුරු කිරීමෙන් මේ ගැඹුරු ධර්මයේ ගම්බීරෝපි ධම්මෝ ස්පාකටෝ තාම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩි වීම තුළ තමයි සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. සද්ධාව තමයි මුල් වෙන්නේ. නමුත් අවසාන ඵලයේ වශයෙන් ප්‍රඥාව ඉතුරු වෙනවා. මේ ප්‍රඥාව නැවත සද්ධාව කුළු ගන්නවා. ඒ සද්ධාවෙන් ආය ප්‍රඥාව ටිකක් ඇති කරනවා. ඒ ප්‍රඥාවෙන් නැවත සද්ධාව කුළු ගන්නවා. එයින් වීර්ය සති සමාධි ආකාරයට රැල්ලක ආකාරයෙන් නැවත ප්‍රඥාව පහළ කරනවා. මෙන්න මේකටයි මේ ධර්මයේ තාවේයත් වූ ගැඹුර ප්‍රකට වෙන්නේ. එහෙම නැතුව Taman කැමති වුණාට Taman ක්‍රමේ නොදැන පොරකෑවට හරියන්නේ. ඒ නිසා සෑම අවස්ථාවකම තේරුම් අරගන්න ඕනේ මේ වීරිය සමාකාරව පවත්තන්ට නම් ශ්‍රද්ධාවේ සමාකාර බව තියෙනවා. ඒ වගේම මේ වීරිය මදි වෙලා කෝසජ්ජේ පැත්තට හැකිලෙන පිටු වෙන තීන භාවයට මිදෙන පිටුවෙන මිද්ද භාවයටපත් උනොත් අරමුණ දැක ගන්න බැරි වෙනවා විසද. ඒ වගේම දැඩිව ගන්න කියොත් හිත විසිරිය. ඒ නිසා හිත මේ අතව වීර්යයේ සමබර භාවයේ ගන්නට සමාධියත් එක්ක සමබර කරන්න මේ අනුවට තමයි යෝගාවචරයට වැඩකට ගන්න පුළුවන් විදිහට මේ මනුස්ස භාවය සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ශික්ෂණය කරගන්න පුළුවන්. මේ අනුව වීරිය පැත්තෙන් බලනවනම් ආරම්භ ධාතුවේ නික්කම ධාතුවට ඔසවා තබාගෙන උතුම් තත්ත්වයටපත් වෙනවා. නික්කම ධාතුවෙන් පරක්කම භාවයට වැඩේ අවසන් කරන පරිපූර්ණ භාවයට වීර්ය නගිනවයි කියලා කියන්නේ මේ විපස්සනා ඥාන එකින් එක වැඩිීමේ සම්පූර්ණ මාර්ග ඥානය මුදුන් පෙත්තට පැමිණීම. යම් අවස්ථාවක ඒ කල යුතු කාර්ය ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම සිද්ධ වුණොත් ධර්ම ස්වરૂපයේ ගම්භීරෝපි ධම්මෝ ගැඹුරු ධර්ම ස්වરૂපයේ සුපාකටෝ භවෙය ධාම ප්‍රකට භාවයට විස්තත භාවයට පත් වෙනවා ඒ ඥාන මාර්ග ඥාන කෙලවර ඵල ඥානෙට උද ප්‍රස්තාව සැලසෙනවා ඒ තාක් මේ යෝගාවචරය ජයකනුව දකින්න තාක් පසු නොබැත ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙන්නේ මේ කියනා වූ විවිධ මට්ටම් වල වීරිය නිසායි මේ වීරියට ආහාර සපයන්නේ ශ්‍රද්ධාවයි ඒ නිසා යෝගාවචර පිළිස මේ ඇහෙන මූලධර්ම සම්බන්ධ කරගෙන තමන්ගේ අත්දැකීම සම්බන්ධ කරගෙන දවසින් දවස මේ තන වඩාගෙන යන මේ පින්වත් යෝගාවචර ජීවිතයේ ඉදිරියට යෑමට ඒ ඉදිරියට යෑමෙන් විපස්සනා ඥාන සම්පූර්ණ වීමෙන් අවසානයේ මාර්ගඵල ඥානීය මේ සාන්ත සුඛයට මේ භවයේදීම ළඟා වීමට මේ ධර්මයේ ඒකාන්තයෙන් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. දාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා